අවසරයි ගෞරව රමණියුරුන්ගෙන් ඒ වගේම ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආරම්භ කරන බලාපොරොත්තු වෙන තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආදී අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු යතර වාරේ කාට හරි වෙන සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියන අදහසෙන් හොඳයි අපි කියමු කාන්තිනුනට එන ප්‍රශ්න සභාගත කරන්න කියලා අවසරයි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අවුරුදු ගානක ඉඳන් භාවනා අධීරයකට වාඩි වුණාමත් අනිත් හැම විටම හිත විමස විමස නොයෙකුත් දහම් ගැටලු ප්‍රශ්න මම අහපුවාට උත්තර දෙන්නේ නැති ප්‍රශ්න මම භාවනාවේදී ඉඳගෙන ප්‍රශ්න අහනවා තව කෙනෙක් උත්තර දෙනවා ආයේ ඒ අරමුණ ගෙවී යනවා දකිනවා ඒ එක්කම තව අරමුණක් එනවා ඒකත් අර විදිහටම ප්‍රශ්න අහනවා. උත්තර දෙනවා. ওই විදිහට මට හොඳට ධර්මය තේරුම් ගියා. අහන ධර්ම දේශනා විචිකිච්ඡ තැන් බුදුරජාණන් වහන්සේ පිළි පිළිනවව බුදුරජාණන් වහන්සේ පිළිවෙල ඉතා සද්ධාවට පැමිණුණා. මගේ හිතේ තිබුණ ප්‍රශ්නවලට උත්තර ලැබුණාම ඒ වෙලාවට හිත හොඳට තැම්පත් භාවයක් තියෙනවා. නැවත මම මේ මොකද කරන්නේ කියලා නැවත ආනාපාන ආනාපාන සක්ම කරන ආනාපාන සත් කර්මස්ථානයට එනකොට හිත ශාන්තයි සැහැල්ලුයි. දැන් මට ඒ කිසිවක් ඕන නැහැ. නමුත් මට මේ විමසන මට මේ විමසන ගතිය මට දැන් ඒකෙන් පළක් නැහැ. එය මට අධික වෙහෙසක්. නමුත් මට මේන් මිදෙන්න හරි අමාරුයි. මේන් මිදෙන සරල මඟක් හෝ පැහැදිලි කිරීමක් කරනවා නම් මට මේ භාවනාවට රුකුලක් වෙයි කියා සිතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ ලියලා තියෙන විස්තර අන්න බොහොම සරල උත්තරයක් තියෙන්නේ. වාඩි වෙච්ච වෙලාවේ නිතරම ආනපානට හිත ශ්‍රද්ධාවෙන් තියලා කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වට ඇවිල්ලා ආනපාන තියලා නිතර මෙනෙහි කරන්න ඇතුළේ නම් පිට වෙනවා ඇතුළේ නම් පිට වෙනවා ඇතුළේ නම් පිට වෙනවා මෙනෙහි කිරීම කරන තාක්කල් ඒ අතරමැදට හිතවිල්ලක් වේදනාවක් සද්දයක් එන්නේ ඉඩ නැහැ මේක දිහා නිකන් බලාන හිටියොත් තමයි ඔය හිතවිලි සද්ද වේදනා නැත්නම් වගේ විතක්ක පහළ වෙන්නේ ඒ නිසා අරමුණ පෙනුනත් අරමුණ විස්තර වුණත් මෙනෙහි කිරීම තියෙනවා නම් ආරසාවක් ඇති කරලා දෙනවා. කෙලින්ම මේ විතක්කේ කියන මෙනෙහි කිරීම හරහා අරමුණටමයි හිත විහිදුවන්නේ. අරටමයි හිත විදින්නේ. ඒකට අතරමැද තියෙන දේවල් වලට මේ අතර මේ මැදිහත් වෙන්න ඉඩක් නැහැ. සබාවක නැත්තම් අපි ඉස්කෝලේ යන කාලේ මතක් කරුවොත් දෙවෙනි කාල පරිච්ඡේදය පටන් ගන්න ඉස්සලා පන්තිපාර ගුරුතුමා හෝ ගුරුතුමිය ඇවිල්ලා නංගඬ ගහනවනේ. හරියට නංගඬ ගහන කෙනා අත උස්සන්න ඕනේ. ඒතර පන්තිවාර කුරුතුමී දන්නවා, ඔකුරුතුමා දන්නවා. සරත් කිනුට නිමල්ලා තීස්සොත් හරියන්නේ නැහැ. ටීචර් අඳුරනවා. එතකොට සරත් තිනවන සරත් අත උස්සන්න. ඉස්සුවේ නැත්තම් ඊළම ඇවිල්ලා නැහැ. ඉතින් ඒකෙන් කාය සාක්ෂි ගන්නවා. නංගඩ ගහනවා කියලා මේකට කියන්නේ. නංගඩ ගහන වෙලාවේදී හරියට අහවලට කතා කරන්නේ. එයා දන්නවා. එයා උස්සනකොට අත උස්සනකොට අනෙක් කට්ටිය අත උස්සන්න යන්නෙත් නැහැ. එතකොට සබාව අවුල් වෙනවා. ඒ වගේම නංගඩ ගන්න. ආශ්වාසය හරි අත උස්සලා කියාවෝ මං ආවා. ප්‍රශ්වාසයේ අත උස්සලා ඊට පස්සේ ආස්වාසේ ප්‍රස්වාසේ නංගන ගන්න. එතකොට ආස්වාද ප්‍රස්වාස වෙනකොට හිතවිල්ලක් අත උස්සන්නේ නැහැ. ඒ නිසා මේ බොහොම සරල නංගන ගැහිමේ ක්‍රමය නාමකරණය, ලේබල් කරණය උග දෙනකොට මේ සමහර වෙලාවට ඒක වටිනාකම තේරෙන්නේ මේක ඊටාත්ම වැදගත් විදිහට සරලව ඍජුවේ වටිනාකම පෙන්වන වෙලාවක්. එහෙම නැත්නම් මෙතෙක් කල මේ වද විඳලා තියෙන්නේ අවශ්‍ය දෙයට හිත මෙහෙවීම විතක්කය නම් කරන එක නොකරපු නිසායි මේ කරදර වෙලා තියෙන නිසා හොඳට මෙනෙහි කිරීම කරන්න මෙනෙහි කිරීම කරනකොට 100%ක් නැත්නම් 70ක් 80ක් විතර ඔය පිට ප්‍රශ්න ਵਿਚාරන උත්තර කරන වැඩ දෙබස් ඒවට කියන්නේ මේ ඇතුළත කතාව කියලා නතර වෙන්න ඉඩ තියෙනවා. තේවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ කමඨහන ආනාපාන සතියයි. පැයක පමණ සක්මනකින් පසු මා පර්යංකය තුල හිඳ වාඩි වී සිටින ඉරියව්වට හිත යොමු කර හිඳිනවා හිඳිනවා යයි මෙනෙහි කර බලන බලා සිටින විට පිම්බීම හැකිලිම දැනුන අතර ඒ දෙසට හිත යොමු කර පිම්බීම හැකිලිම යයි මෙනෙහි කළෙමි විනාඩියක් පමණ එසේ මෙනෙහි කරන විට ආනාපානය ප්‍රකට වූ පෙනේ මම නැවත ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කර ආස්වාස ප්‍රස්වාසයයි මෙනෙහි කළෙමි මෙසේ කරමින් සිටින විට ටික වේලාවකින් ආස්වාසය නොපෙනී යන අතර ප්‍රස්වාසය පමණක් දැකගත හැකිය. තවත් විටක ප්‍රස්වාසය නොපෙනී ආස්වාසය පමණක් දැකගත හැකි විය. තවත් විටක ප්‍රස්වාස වායෝ ධාතුව පමණක් සෝම් ලෙස ස්පර්ශ වෙනවා දැකගත හැකි දැකගත හැකිය. තවත් විටක ආස්වාස ප්‍රස්වාස දෙකට දෙකම එකට වී පුරබදන ආකාරයක්ද විටක ආස්වාස ප්‍රස්වාස දෙකම හඳුනා ගැනීමට නොහැකි වන අතර කට ප්‍රදේශයේ හිස තද වී යන බවක්ද දැනේ මෙසේ සිටින මාහට ක්‍රමයෙන් බෙල්ල ප්‍රදේශයේ සිට ඉහළට ඉස දක්වා තදවීම සහ රත් වීම චලනයක් ඉහළට ඇදී යෑම නිහිල් වීම දැනෙන අතර විටක ඒවා දරාගත නොහැකි ලෙස වේදනාවක් ලෙසද ප්‍රකට වේ. මේ සියල්ල වේගයෙන් වෙනස් වන ආකාරය ඇතිව නැති වෙන ආකාරය හොඳින් අවබෝධ වේ. එය එය අත්‍ය ලෙසත් එය අත්‍ය ලෙසත් අනිත්‍ය වෙන්නේ නැති ලෙසත් දකිමි තදවීම රත්වීම වේදනා දැනුණ විට මෙය මට කුමක් ලෙස මෙය මට කුමක් ලෙස පවත්වාගත නොහැකි වන්නේ අනාත්ම මෙය මට කැමැති ලෙස පවත්වාගත නොහැකි වන්නේ අනාත්ම නිසා එයයි බවට බවද වැටහි මේ ආකාරයේ සිදුවීම් පැයක පමණ කාලයක් තිබෙන අතර සමහර විට ඒ සියල්ල ක්‍රමයෙන් ලිහිල් වෙමින් වේගයෙන් වේගයෙන් සිත ඉහළට ඇදී යයි. මෙවන් අවස්ථාවලදී සමහර විටක ආනාපානය අතහැරී යයි. සමහර විටක අතරමැද නැවත ආනාපානය දැනේ. නැවත පෙර ආකාරයක් වේදනා, තදවීම, රත්වීම ආදී දැනෙමින් නැවත ඉහළට ඇදී යන අතර ආකාරය ඇතිවේ. මුළු පර්යංකයම මේ ආකාරයෙන් සිදුවන අතර සමහර විටක කය ඉහළ ඉතා සැහැල්ලු වන අතර ටික වේලාවකින් නැවත එම తත්වය මගහැරේ. මෙහිදී මා කල යුත්තේ කුමක්දයි පහදා දෙන දෙන්න මෙය ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේකදී අර මුලින්ම තියෙනවා මේක විග්‍රහ කරන පුංචි සිද්ධියක් වෙන්නලා මේ ආනාපාන බලනකොට පිම්බීම ඇකිලිම පේනවා. ඊට පස්සේ ඒක මෙනෙහි කරන නැවත ආනාපානෙ පේනවායි කියලා අවසාන කොටසට යනකොට පේනවා මේවා කැටි කැට රිටි රිටි තොග තොග යනකොට එකක්වත් මෙනෙහි කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා මුල ඉඳලම බලන්න සැකනම් එහෙම නැත්නම් හිත පිට යනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් පමණක් මෙනෙහි කරන්න නැත්නම් නිකන් සාමාන්‍යයෙන් මේක දේශ උනන්දුවෙන් බලා හිටපුවාම තමයි තේරෙනවා මම දැන් මෙතන කියන එක ඇතුළේ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කියලා මෙනෙහි නොකරුවාට ප්‍රශ්නයක් නැහැ. මෙනේ කරන්න ඕනේ අර ඉස්සල ප්‍රශ්නේ වගේ අයාලේ යන හිතවිලිවල කරදර කරනවා නම් කොයිදෝ යනවිලා ආශ්‍රද පිම්බීම හැකිලිම කරදර කරනවා නම් මෙනෙහි කරන්න හැබැයි දන්නවනම් තමයි මේව ඇවිල්ලා යන දේවල් කියලා මෙනෙහි කිරීමටවත් ශක්තිය වැය කරන්න ඕනේ බලාගෙන ඉන්නකොට මේව අනිත්‍ය වෙන බව පාලනය කරගන්න බැරි බව ලෑස්තියෙන් බලාගෙන ඉන්නකොට භවනා නිසින්ින්ද අරගෙන යනවා වැඩි ඔච්චර වෙලා යන්නෙත් නැහැ ඒකට ඒකට අර හුරු නැතිකම නිසායි ওই විදිහට අපි පියවරෙන් පියවරට යන්නේ. මොකද මේ පාරෙම දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ යනකොට නතර වෙවි පාර ආහින්න දෙයක් නැහැ නේ. දැන් ගියේ පාරනේ. ඒ පටන් ගන්න ඉල්ල ඉවර වෙනකම්ම අර නතර වෙවි පාර ආහින්න තියෙන වෙලාව නැති වෙලා ඒක වේගෙම යන්න පුළුවන්. ඒ නිසා ඉස්සලා ඉස්සලා හැකනම් අනිශ්චිත භාවයක් තියෙනවනම් කින දේ අනති ගතිය තියෙනවනම් මෙනෙහි කිරීම කරන්න මූල කර්මස්ථානේ සරණ යන්නේ. නමුත් තමයි තේරෙනවා යන පාර හරි මේ පේන කොයි දෙයක් කරුවත් මේ පේන්නේ අනිත්‍යතාවයේ පාලනය කරගන්න බැරි තත්ත්වය කියලා. ඒ දැස්ති මනසෙන් ගියොත් මෙනේ කිරීමට පමා වෙන්නත් එපා. ස්වභාවයෙන්ම භාවනාවට යන්න දෙන්න. ඊයේ තේ ඉස්සර දවසේ භාවනාදී ඇතිවෙච්ච දැනුවත්කමෙන් ඒතර තමයි තේරෙනවා හැමදාම මේ විචි වැරදි එන්නේ අඩුවෙවි අඩුවෙවි ඍජුවට භාවනාවට යන්න පුළුවන් අවසාන ඉවර වෙන්නේ මොනම දෙයක්වත් කරන්නේ නිකන් වෙන දේ වෙන්න ඇරලා බලාන ඉන්නවා හරියට ටෙලිවිෂන් එකක් දිහා බලාන ඉන්නා වගේ අපිට එන ජවනිකා වෙනස් කරන්න බෑ අපිට තියෙන දිහා බලාන එක විතරයි එනත උඩු බැලෙන් අහස දිහා බලාගෙන වැටිලා උඩු බැලෙන් වැටලා අහස දිහා බලන බලාකුළු යන දිහා බලාන ඉන්නකොට අපිට අටමල බලාකුළු නැතර කරන්න බෑනේ අපිට ඕන බලාකුළු ගෙන්නන්නත් බෑ ඕම සැලුවෙන් වලාකුළු පාවිලා යන හැටි බලන්න යන්න පුළුවන්. ඒ වගේ මේ එන දේවල් ඒ කිසිම එකිනෙකට සම්බන්ධයක් නැති දේවල් වෙනවා. ඉතින් ඒකට ඇඟිලි ගහන්න නැතුව වෙනස් කරන්න හදන්න නැතුව අඩු ගන්න මෙනෙහි කිරීමක්වත් නොකර බලහින්න පුළුවන් නම් කිසිම ආතතියක් හිතට එන්නේ නැහැ. කිසි සාසහනයක් හිතට එන්නේ නැහැ. මේ මේ බලාන හිටියා කියලා බරක් නැහැ. ඒ විදිහෙන් තමයි අපි මේ සංසිද්ධියෙන් විමුක්ත වෙන්නේ. සංසිද්ධියෙන් දුරස්ත වෙන්නේ. හිත කරදර නොගන්න ඉගෙන ගන්නේ. ඉතින් එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා. ඒකට කලින් අත්තරද්දගෙන තියෙන්නත් ඕනේ. ලෑස්ති වෙලා යන්නත් ඕනේ. කවදා හරි පිළිගන්න කම් මේ වෙන දේවල් ඔක්කොම අනිත්‍යයි කියලා අපි මෙව්ව අල්ලගෙන ගැහෙනවා. මයි ස්ථිර කරගන්න හදලා නිකන් අතතිගත වෙනවා. ඒක නිසා මුලදි මුලදි යම් යම් මෙනෙහි කිරීම යම් යම් මානසිකාර පැවැත්වීම කරාට හැකි ඉක්මනින් ඒව අතහැරලා භාවනාවට යමක් නොකර සිටීමට පුරුදු වෙන එක. අන්තිමට අහන්නේ ප්‍රශ්නේ මම මොකද කරන්න ඕනේ කියලානේ. නිකන් හිටපන් කියලා කියන්නේ. සුම්මා ඉරිඩා. සුම්මා ඉරි. එච්චරයි කියන්නේ. ඕක තමයි අමාරුම දේ. මොනවා හරි තටමඬ තියෙනකන් අපි ශිල්ප දක්වනවා. නිකන් ඉන්න කියන්නේ කිව්වට පස්සේ මම වැල් ගැඩවිල්ලෙක් කාන්තාරක එළියට ඇදලා දැම්මා වගේ අපි නැහිනෝ. පුරුදු වෙන්න වැඩි හරියට යනකොට ඒකට නිසිනින්ද යnderලා ඇස්පල් මේ තියාගෙන බලාන ඉන්න හැකියාව තමයි මේකෙන් මේකට දෙන්න තියෙන උත්තරය. පෙරවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මා පර්යාංකයට වාඩි වී සුළු වේලාවකේ නානාපාන ය සංසිඳුන අතර ඒ දිහා බලා ඉද්දී එක පාරටම බෙල්ල නමා වැටුණද හොඳට සිහිය පැවතුණා. බෙල්ල නමා වැටෙන වේලාවේදීම යම්කිසි කෙනෙක් දකුණු අතෙන් අදිනවා දැනුණා. මේ අද දින දෙපාරක්ම එක ළඟ පරියංක දෙකේදී අද්දුටුවා. මුල් වතාවේදී ඇත්තටම කවුරු හෝ මට නිින්දගොස් ඇතසිතා තට්ටු කළාද කියලා සිතුණත් ඒ අසන කවුරුවත් හිටියේ නැති බව මතක් වුණා. පැහැදිලි කිරීමට තරම් දෙයක් තිබේ නම් පහදා දෙන්න නැතිනම් ගණන් නොගෙන ඉන්නද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ලකුණු පොනේ පිටිය ගාව වාඩි වෙන්න. ඒකට දන්නවනේ ජෝර එකටම කවුරක්වත් නැහැ අයියා. එච්චරයි කරන්නේ. ඔය අනුන් නිකන් ඉන්නකොට අතින් ඇදපු එකට හෙන ගහන අපරාධ වලට කරපු වලට අපච්චන් දෙන වෙලාව ඔය. නිකන් ඉන්න මිනිසුන් අපි අතින් ඇදලා කතා කරන්නේ. ඉතින් දැන් ඒ නිසා අපි නිකන් එනකොට මොකෙක් හරි ඇවිල්ලා අදිනවා. අදින එකෙක් නැහැ. අර කර්ම පරිසම් දෙනවා. ඒසා කියන්නේ අනේ තවත් අතප්පය කඩා ගන්න තවත් රාගයක් දෝෂයක් මොහොයක් ඇති කරගන්න තුමේ කර්ම ගෙවෙනවා නම් ඒකට තමයි පූජා භූමි කියන්නේ. ඒක තමයි පුණ්‍ය භූමි කියන්නේ. කර්ම ගෙවෙනවා මම අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. ඕන එකෙක් ඇදපුදින් මම බලාගෙන ඉන්නවා. ඇද්දත් කමන්නේ ඇද්දත් හිතනවා නෑ මේක මේක කර්මයට වෙන්න ඇති කියලා. එහෙම නැතුව මොකක් කළාට තියෙන අදින් නැතුව අදින ගතියක් පේන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේ කය එයාට පණිවිඩය ආපු ගමන් එයා වැඩේ කරනවා මිසක මයෙන් අහන්න යන්නේ නැහැ. මට ඕන සුපසිද්ධියකුත් නෙවෙයි කරන්නේ. ඉතින් එහෙව් මේ අනුන්ට අයිති කයකට මේ මම මාගේ කියාගත්ත එක තමයි ගෙවන්න වෙලා තියෙන්නේ. මේක පෙන්වන හිමීට මිට හොඳට නිසින්ින්ද යන්න ගියාම නිදාගත්ත බබෙක් hina වෙනවා, අතපය හොල්ලනවා, নানা ආකාර දේවල් කරනවානේ. ඉතින් බබා හොඳටම නිදී. ඉතින් hina වෙනකොට කියනවා ගිය ආත්මේ අම්ම ඇවිල්ලා hina වෙනවායි කියලා. අතපය දඟලට කියනවා මේ කුමාරිකාව ඇවිල්ලා සින්දු කියනවා බබා නටනවායි කියලා. මේ අම්මට පිස්සු මිසක බබාට පිස්සු නෑ. අම්මා ඒ කතා කියනවා. ළමයාගේ ඇඟ හැදෙනකොට හැටි. ඇඟ හැදෙනකොට අතපය දිගාරින්න ඕනේ. ඒ වැඩටි කියනවා. ඒ බබාට ඕන වැඩ ටිකුත් නෙවෙයි. ඉතින් අම්මලා කතන්දර හදාගෙන තියාගෙන ඉන්නවා. ඒකයි නන්දමානි කියන්නේ දුවේ එපා ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ කියලා කොටියෝ රවට්ටන්න යන්න එපා භාවනාවට යන්න හරි. අන්තිමට කියලා තියෙන විදිහට මේක බලාගෙන මේක තමයි කියලා හිතන්න මුළු ජීවිතෙම වැඩියෙන්ම කරන දානේ මගේ ශරීරේ දන් දීලා මගේ ජීවිතේ දන් දීලා බලන්න එක චිත්තක්ෂණයක් කිරොත් ඇති. එක චිත්තක්ෂණයක් කිරොත් ඇති. සංසාරේටම ඇති. ඒක බැරි නිසායි මෙච්චර ප්‍රශ්න අහන්නේ අපි. ගරු ස්වාමින් වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී උපදී යන වචනය යෙදුනා. මේන් අදහස් කරන්නේ කුමක්ද කියා පහදා දෙන්න. නිර්වාණ වාක්‍යයේදී සබ්බුප්ප සබ්බුපදී පත්තිනිස්සග්ගෝ යනුවෙන් කියවෙන පදයේ අර්ථය කරුණාවෙන් වටහා ගැනීමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා. ඔය ඥානන්ද සාංශීකට දෙනවා යමක් කමක් කියලා. අපි සංසාරේ හෙව්ව දේවල් තියෙනවනේ. ලාභ සත්කාර සම්මාන සිලෝක යමක් කමක් කියලා. ඒ හැම දෙයක්ම සංසාරයට බාධායි. නිවනට බාධායි. ඒවා උපදිශ කියලා කියනවා. උපදි සම්පatti කියලා කියනවා පින් කරලා ලැබෙන ආනිසංස වලට. ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික පැත්තට කියනවා සෞපදිශේෂ කියලා. පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියලා. සංසාර සැප ලබා දෙනවා. නමුත් ලෝකෝත්තර සම්මාදිට කියන්නේ ලෝකෝත්තර අරියංගා අරියා අට්ටංගිකා මග්ගංගා. කිසිම අපේක්ෂාවක් නැහැ. මට මේ ලැබිලා තියෙන කිසිම දෙයක් ගැන මගේ ආඩම්බරයකුත් නැහැ. ඒ හැම දෙයක්ම මට බරක් වෙනවා. කොටිම කියනවා සංසාරේ දුක් දෙන්නේ හම්බ කරපු ටියෙන් විතරයි. අපි හම්බ කරපොත් නැති කිසි දෙයකින් අපිට කවදාකවත් හොලඟකින්වත් බාධාවක් නැහැ. ඒ නිසා මේ හම්බ කරපු දේ නැතුවත් බෑ. ඒ නිසා ඒවට තියලා තියෙන නම තමයි උපදි කියලා. ඒක කිට්ටුවේ නේද කියලා මට හිතෙනවා මේ උපාදි කියන වචනේ. යාපෑම ඉනෝල් කිය උපාදිනේ කුපාඩි කියලා. ගත්ත ගමන් කරන දෙයක් නැහැ කුපාඩි තමයි. ඉතින් බුදුරජාණන්සේ උපාදි කියන එකේ ඇලපිල්ල කපලක් දන්නේ හදලා තියෙන්නේ. උපදි කියන එකත් ඒ වගේම තමයි හම්බ කරපියෝ ගණ්ඩම දෙයක් නැහැ. ඒක හම්බ කරගත්ත මිනිස්සු ගණ්ඩ දෙයක් නැහැ. ඒක නැති මිනිස්සු ඒත් ඉතින් ගණ්ඩ දෙයක් නැහැ. ඒ වුණාට මේ එච්චර පුම්බන්න දෙයක් නැහැ. එනිසා අපි යමක් හම්බ කරනම් මේ ලෝකේ තණ්හා කෙරුවා නම් ප්‍රේම කරා නම් තණ්හා ජායති සෝකෝ පෙමතෝ ජායති සෝකෝ ඒ පින් කර කර වුණත් මේ හම්බ කරන හැම එකක් කියන්නේ උපදි වේපක්ඛා. උපදීන් වඩනවා. ඉතින් ඒව අනිවාර්යයෙන්ම වඩ බැඳීමක් ඇති කරනවා. ඉතින් සෑයි උපදීනුත් නැතු සෞපතිශේෂ නැත්තම් නිර්පතිශේෂ උපදීන්ගෙන් තොර වෙච්ච දෙයක් කියලා කියනවා හිස්තනක් කියලා අපි කියන්නේ භාවනා කරනකොට. බලවක බලා හිටපු අරමුණ නැති වුණා තවත් දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒකට ශුන්්‍යත අනිමිත්ත අප්පණිහිත කියන වචනේත් පාවිච්චි කරනවා. අපේක්ෂාවක් නැහැ ඉස්සරහට. සැලසුමක් නැහැ. පැතිල්ලක් නැහැ. තිබුණ දේ විවරණයි කියලා බයකුත් නැහැ. ඒ දන්නා කෙලස් වෙනවා, උපදි වෙනවා. ඒක නිසා මේ නිර්පදිශේ தත්වෙට යන්න ඒ කල්යාණ මිත්‍යාශ්‍රයෙන් විතරයි පුළුවන්. අනික හැම වෙලාවෙම පින හෝ අපේක්ෂා කරනවා. ඒ නැත්නම් ඒ ලැබිච්ච පිනට හෝ ආඩම්බර වෙනවා. ඉතින් ඒක නරකත් නෑ ඒක ආගම යනකොට හොඳයි. නමුත් ඒ සබ්බූපති පටිනිස්සග්ග ශිළු උපදීන්ගෙන් වෙන්වීමට නිස්සරණ කියන වචේ පාවිච්චි කරනවා. කිසිම දෙයක අපේක්ෂාවක් නැහැ ඊගාන චිත්තක්ෂණයට අපි හිස්සතින් යන්නේ. ඒක සම්පූර්ණ අලුත් චිත්තක්ෂණයක්. මේ චිත්තක්ෂණය කද බැඳගෙන යන්නේ නැහැ ඊගා චිත්තක්ෂණයට. ඒ නිසා උපදී වගේ කොටසක් යමක් කමක් කියන එක තමයි ඥානන් සංසේ ඒ ශාන්තිකේ අර්ථය විදිහට දීලා තියෙන හම්බ කරන ජීවිතය හම්බ කරපු යමක් කමක්. ගරු ස්වාමින් වහන්සේ ඊයේ ධර්ම දේශනාව සම්බන්ධව මූලධර්ම කරුණක් අසන්නට යටහත් පහත් ඉල්ලා සිටිමි. නිරෝධ සමාපත්තියේදී ස්පර්ශ නිරෝධයේ ඇති බව පොතපතින් කියවා ඇත. ඉන් මෙහා භාවනාවේදී ස්පර්ශ නිරෝධය අධ්‍යක්ිය හැකිද? නිරෝධ සමාපත්තියේදී මෙන් ඉන් මෙහා ස්පර්ශ නිරෝධයේදී මොනවත් නොදැනෙන තත්ත්වයක් එනවාද? එවිට විඥාණය අනිදස්සන යනුවෙන් හඳුන්වන්න පුළුවන්ද? අනුකම්පාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පාතනීය බෝධියකින් නිවන් සුව අත් වේවා. තෙරුවන් සරණයි. ඒ නිදර්ශනයකට වශයෙන් කියනනම් අපි චිත්‍රපටියක් බලනකොට සාමාන්‍ය සම්ප්‍රදාන කුල චිත්‍රපට ශාලාවක ටෙලිවිෂන් එක නෙවෙයි ඒ චිත්‍රපටිය පෙන්වන වෙලාවේ හැම ජවනිකාවටම පස්සෙම අන්ධකාරයක් එනවා. ඊගාවට ආයත් ආලෝකයක් ඊට සඳකාරයක් ආයත් ආලෝකයක් ආයත් අන්ධකාරයක් එහෙම යන්නේ. නමුත් ඒ ඒ පුරාවට බලහින්න කරනකොට කවදාකවත් අන්ධකාරය පේන්නේ පේන්නේ ඒකට විහිතු වෙන ආලෝකය විතරයි. tire රිදී තිරයක් වෙනවා. අපි හිතුවොත් ලයිට් ගියයි කියලා. එතකොට මුළු tireම අන්ධකාර වෙලා හිටිනවා. එතකොට අපිට චිත්‍රපටි රස විඳින්න නැති වෙනවා. අපි කියනවා මේ සම්පූර්ණ සදාකාලික අඳුරකට වැටුණා කියලා. ඉතින් විනෝද සමාපත්තියේ සදාකාලික අඳුර වගේ මොකද ඒ වෙලාවට ආලෝකයක් ඇත්තෙම නෑ බලන්න. නමුත් හැම චිත්තක්ෂර දෙකක් මැදම නිරෝධ සමාපත්තිය තියෙනවා. අහුවෙන්නේ නෑ. මොකද අර ආලෝකයේ ඇස් නිලංකාර කරන ගතියට අපිට උගන්වන භෞතික විද්‍යා දෘෂ්ටි පැවැත්ම කියලා එකක් තියෙනවා. ආලෝකයක් දීලා අන්ධකාරයක් දීලා ආලෝකයක් දුන්නාම අන්ධකාරය පෙන්වන්නේ නැතුව ආලෝක පැවැත්මක් හිතේ තියෙනවා. මේ නිසා අතරමැදි වෙන මේ චිත්තක්ෂණය ඒ අන්ධකාරපේ පේන්නේ නැහැ. ඒ වගේ ආශස් ප්‍රසස් දෙක මැද නිරෝධ සමාපත්තිය තියෙනවා. ඉතින් අපි ඉදරම් පුරුදු කරලා තියෙන යමක්කමකටනේ අල්ලන්න පුළුවන් දේ. ඉතින් අල්ලන්න බැරි දේ ගිලිනවා. ඉතින් අල්ලන්න පුළුවන් දේවල් අතර ගැටලන එක තමයි තණ්හාවෙන් කරන්නේ. නමුත් නිරෝධ සමාපatti කියන එක මේ ලංකාවේ ගන්න බැරි සුපර් මාකට් එකේ පිටරට විතරක් තියෙන බඩුවක් නෙවෙයි. ලංකාවේ තියෙන බඩු තියෙනවා. අපිට අපි මෙහෙवला නැහැ හිත. චිත්තක්ෂණ වශයෙන් ලැබෙන එක මෙහෙवला නැමත ඒක දික කුට්ටියට යනකොට නම් අහුවෙනවා. ඉතින් අපි හිතනවා නෑ අපිට ඒක නෑ කියලා. ඉතින් එහෙම නෑ කියනවනේ නෑ තමයි. දැන් හැම ආශ්‍රස් ප්‍රසස් දෙකක් මැදම හිචිල දෙකක් මැදම වේදනා දෙකක් මැදම ශබ්ද දෙකක් මැදම සම්පූර්ණ නිරෝධ වෙලා තමයි ඊගාක පටන් ගන්න. කවදාවත් මේකෙන් අරකට සම්බන්ධයක් නෑ. මේ සම්බන්ධයක් තියෙනවයි කියන මිනිහ තමයි ප්‍රත්‍යඥය කියන්නේ. ඒ මිනිහ තමයි මේ ආත්මේ ඊගාවාත්මෙට පොදිය බැඳගෙන යන්නේ. නිවන් ලැබෙන වෙලාවේ දන්න මේ හැම චිත්තක්ෂණ දෙකක් අතරම සම්පූර්ණ නිරෝධයක් සම්පූර්ණ නිවනක් සම්පූර්ණ ක්ෂේවීමක් සම්පූර්ණ වැයීමක් තියෙනවා අපි ඒකට බයයි ඒ නිසා අපි නැති වෙන එකේ කය වය නිරෝධය බලන වෙනුවට ඊගාට මතුවෙන එකේ මංගල කාරණාව බල බලා එනේන දෙයට බැඳි බැඳි යනවා මිසක් වැය වෙන පැත්ත බලන්න පටන් අරගත්තොත් ක්ෂණ මාත්‍ර වශයෙන් ඇති වෙන මේ නිරෝධය කාගිවත් හංගලා නැහැ කාටත් ඒක බලන්න බය නිසා බබලට ඕන කරලා තියෙන්නේ හට ගැනීම බලන්නනේ. බබල හම්බ වෙනකොටනේ අපි උපන්දින ප්‍රසාද දාන්නේ. මැරෙනකොට කැමති නැහැනේ. මැරෙන එක අපි අවමංගල්‍යයක් විදිහට සලකලා තියෙන්නේ. ඒක නිසා අපි හැමදාම හට ගැනීම බලන මනසට වැය වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත, නිරෝධ වෙන පැත්ත ඒක නිකන් අර බල්ලෙකුට තියෙන වර්ණාන්දතාවය වගේ යොමු කරන්න බෑ ඉදරන් යොමු කරන්න බෑ දීර්ඝ ප්‍රතිපදාවකින් ඒ නැත්නම් කෙලස් ගොඩක් කපලා ඒකට ලෑස්තිලා ගියොත් නිරෝධ සමාපatti කියලා අලුතෙන් හම්බ වෙනවා තියෙන එකම පේන්න පටන් ගන්න එක තමයි තියෙන්නේ. මොකද ඒක මේ අමාරුයි මේ හේතු ගන්නඳ සාක්ෂාත් කරවන්න ප්‍රත්‍යක්ෂණය කරන්න ඒ නිසා බුදුජානනාංශය කරන්න දන්නේ ඒක දීර්ඝ වශයෙන් පෙන්වන තැනට යන ගාන ගිහිල්ලා චිත්‍රපටිය අන්ධකාර කරලා පෙන්නනවා. ඔබ දන්නේ නැති වුණාට චිත්‍රපටිය බලනකොටත් ජවනිකා දෙකක් අතර හැම වෙලාවෙම මේ අන්ධකාරය තිබුණා කියලා පෙන්නනවා. ඉතින් සාතෙන් ගියාට පස්සේ නම් මේක තේරෙනවා. මෙතේලා සාමාන්‍ය විදිහට ඉන්නකොට තේරෙන්නේ නැති ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා මේවා නිකන් මූලධර්ම ප්‍රශ්න කියලා කිව්වට කමක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා යෝගී නොමැතිව සාමාන්‍ය විවේකය ගත කරන අවස්ථාවලදී ඇසත් ඇසට පෙනෙන රූපයත් විඥානයත් එකතු වීමෙන් නොයෙකුත් රූප හඳුනා ගැනීමට හැකිවේ. රූප දැකීමෙන් කැමැත්ත අකමැත්ත ඇතිවේ. තමාට වෛරයෙන් සිටින පුද්ගලයෙක් දුටු විට ඒ බවත් හඳුනාගෙන ඔහු කෙරෙහි මෛත්‍රී සිතක් උපදවා ගැනීමට හැකිවේ. එසේම කන ශබ්දයත් විඥානයත් එකතු වීමෙන් ශබ්ද හඳුනා ගනී. එම ශබ්දවලදී ලෝභ දේශ මෝහ සිත් ඇති වුවත් වහා වහම වටහා ගැනීමට හැකිවේ. නිදසුණක් වශයෙන් කෙනෙක් නිකරුණේ තමාට දොස් පැවරුවහොත් දීරෙක් වගේ අසහාගෙන සිට ඔහු කෙරෙහි අනුකම්පාවක් උපදී. අනෙකුත් ආයතන වලට දැනෙන ඒවාද හඳුනා ගැනීමට හැකි අතර ඒවා කෙරෙහි ඇලීමක් හෝ ගැටීමකින් තොරව සිටීමට හැකියාව ලැබේ. එසේ වන්නේ මෙම විදර්ශනා භාවනාවට භාවනාව පුරුදු වූ පසුව බව මට වැටහි. මෙවැනි සිද්ධි ගැඹුරු විදර්ශනාවට යොමු කරගන්නා ආකාරය පැහැදිලි කර දෙන ලෙස ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ඊතාම ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා. මේ ප්‍රශ්න අහන එක නම් කැමතිද කවුද අහන්නේ කියලා කියන්න මම විස්තර විභාග කරන්න ගන්න ඉස්සෙල්ලා. يعني උසාවි කුරෙන් නංගලා පතුරු ගහලා තමයි උත්තර දෙන්නේ. වෙන්නේ නැත්නම් ඉදිරිය වෙන්න කැමති නැත්නම් මම දැනගන්න කැමති දැන් භවනා කරන්න ඉස්සෙල්ලා තරහකාරයෙක් දැක්කම තරහ එනවා. නැත්නම් කියලා මරන්නම නෙහිතෙන්නේ. දැන් භවනා කරලා පස්සේ ඒකට මයිට් එකක් ඇති කරගන්න පුළුවන්. මේ ඇහැ රූපත් එක්ක වැඩ කරනවා මට තේරෙනවා. එතකොට කන වැඩ කරන්නේ කන වැඩ කරනට ඇහැ වැඩ කරන කියලා මේ තේරෙන ගතියක් තියෙනවනේ. මේ තේරෙන ගතිය ගැන තියෙන්නේ හොඳයි කියන හැඟීමක්ද නරකයි කියන හැඟීමක්ද? හොඳයි කියන හැඟීම. ඒ නැති විපස්සනා වෙලා නැහැනේ. තාම ඒකට කැමැත්ත තියෙනවනේ. ස්වාමීන් වහන්සේ දැන් කවුරු හරි බැන්නොත් ඒක මට පුළුවන් ස්වාමීන් වහන්සේ අඳුරගන්න දැන් මෙයා බැන්නා කියලා. නමුත් එතින්දි වෛරයක් ඇති වෙන්නේ එයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා. අනුකම්පාව ඇතිවීම ගැන තමයි මනාප වෙනවනේ. නැහැ සෝන්. එහෙම නෙවෙයි. එහෙනම් මොකද හොඳයි කියන්නේ? මට ඒක පැහැදිලිුන්නේ නැහැ සෝන්. මම ඒක අල්ලවුන තමයි උත්තරේ ගන්නෙ. ඉතින් ඒ නිසා කවදා හරි මට වෙන්න මේ මනුස්සයා බයිනකොට තරහ එනවා. දැන් මම මේ කටහඬක් ඇහෙන්නේ කනටයි ඇහෙන්නේ ඔබ කුණුවර පෙන්බයිනේ කුණුවර බලපන් සංස්කෘතයෙන් බලෙන් සංස්කෘතයෙන් බලපන් පාලියෙන් බයිනේ පාලියෙන් බලපන් ඉංග්‍රීසියෙන් බයිනේ කියලා තමයි ආගාලල්ලා කියලා ඉන්නවා. ඊ ගාලල්ලා කියන එකට සතුටක් තියනවාද කියලා මං අහන්නේ. විශේෂයක් දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. විශේෂ දැන් නැත්තඳ ගියාට පස්සේ නම් මේ කියන්න දෙයක් නැහැ දැන්. විශාල දෙයක් උපේලා තිනවා ඒක උදේ හෙලන කුණු කෙල පිටක් ඒකත් පැත්තකට දාන්න. අපි විශාල ආයාසයෙන් උපයගෙන තිනවා. හතුරා ආවත් මිතුරා ආවත් හතුරා ඇවිල්ලා අපිට දොස් පවරනවා. මිතුරා ඇවිල්ලා මල් මාල දානවා. ඒකට ඉස්සෙල්නම් අපි අර මල් මාල දාන මනසට කට කණේ දිලා hina වෙලා අම්මෝ කියලා අර ෆොටෝ එලා ඉන්නේ මේ මේ. නැකල් තියනවා. හතුර එනකොට හොම්බදි කරගෙන අට කරගෙන එහෙමත් තියෙනවනේ. ඒ දෙකම නැතුව. එහෙම දෙක නැතිවීම පිළිබඳව භවනා කළා මට යමක් ලැබුණා කියලා ඒකටත් ආඩම්බර වෙන්නේ නැතුව. ඒ කියන්නේ මේ අමාරුයි අම්මා අප්පා කියපු දෙයක් නෙමෙයි මේ විශාල අපි ජීවිතය සාපේක්ෂව බලන්න පුළුවන් ඒක. ඔය ඒක ඒ කියන්නේ තාම දැනෙනවා නම් තාම දැනෙනවා මට ඉස්සනම දකින්න මම හොම්බට දෙයක් අනිනවා. මම දන්නව නමුත් දැන් දන්නව නෑ මම මේව ප්‍රතික්‍රියාවක් තියෙන ගතියක් තියෙනවා. නමුත් මේ මනුස්සයත් ඇවිල්ලා කතා කරනවා මට මේක නෑ දැන් ඕනනම් ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ගහන්න නෑ. ඒ මේ මනුස්සයා එනවා මම හැමදාම මගේ සුභසිද්ධිය සලකපු කල්යාණ මිත්‍රෙක්. නැත්තම් සත්පුරුෂයෙක්. එයා ඇවිල්ලා මට ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරනවා. ඒක පිළිබඳව මට මහා ලොකු ආඩම්බරයක්වත් නැහැ කියලා මේ දෙක පිළිබඳව සැලෙන මනසක් නැති නොසැලෙන මනසකට යන්න පුළුවන් නම් ඒක තමයි ඊගාව පාඩම. අමාරුවෙන් උපයාගත්ත ලාභ පාඩු දෙකටම සමහිත. යස ආයස දෙකටම සමහිත. සැප දුක දෙකටම සමහිත. කීර්ති ප්‍රසංසා දෙකටම සමහිතේ තියාගෙන ඉන්නකොට ඒ මනුස්සයා ගහක් වගේ. ගහකට ගිහිල්ලා මල් මාල පැලැන්දුවත් උණු වතුරක් කරුවත් ඇල්ලතෝ කරලා ඒක ඔහෙ ඉන්නවනේ නිකන්. ඒක මේ මට හොල්මන් වෙච්ච තැන තමයි මට මතකයි අම්මත් එක්ක දේවකොණ විහාරයට ගියා. පුංචි පුංචි බුදු පිළිමයක් තිබුණේ. එතකොට ඒ දවස්වල බුදු පිළිම හදන්න මේ මාතලෙන් කළුගල් මේ කුණුගල් ගෙනල්ලා කුරහංගලේ අඹර අඹර ඉතින් අපි හදන විශාල ලොකු බුදු පිළිමයක් හැදුවා. ඉතින් අර අර පරණ බුදුහාමරන්ට වැඳ වැඳ ඉන්නකොට මේ අම්මා වඳිනවා මම පොඩි එකා මම බුදු පිළිම වටේ ඇවිදවි දිටිය මම දොරණ තෙල් සුවඳට බලනකොට බුදුහාමරන් ඇඟි කුරු මේ මඳුරෙක් වහලා දැන් මම උස නෑ මේක එලවන්න ඉතින් අම්මා වඳිනකන් ඉట్లా කිව්වා මේ බුදුහාමරන් ඇඟි මඳුරෙක් වහලායි කියලා ඊට පස්සේ මේ අම්මා මට කිව්වා බුදුහාමර නිරෝධ සමාපatti ඉන්නකොට මඳුරෙක් කවුවට බුදුහාමරට දැනෙන්නෙත් නෑ බුදුහාමර එලවන්නෙත් නෑ කියලා මට එළවෙන <laughs> මල කෙලියක් කරන්න බුදු වුණාට පස්සේ. දැන් මధుරයක්වත් එළවන්නේ දැන් මට මේ බුදුහාමරගේ ඇගේ වහලෙන්න මధుරව බේරන්න බැරුව මම දඟලනවා. අම්මා කිව්වා එහෙම තමයි බුදුහාමරගේ හැටි. බුදුහාමතුරුවත් එළවන්නේ නැහැ. ඉතින් මට කාලයක් යනකම් මේක නිකන් ප්‍රහේලිකාවක්. කොහොමද මේ තමන්ගේ සර්පෙක් කෑවට මధుරෙක් කෑවට මොන වුණාට තමන්වත් එළව ගන්න නැති තත්වයක් කියලා. ඉතින් ඒ වගේ නිකන් ගස්කොලන් ගස්කොලන් වල ගිහලා මොකාව ඇව්වත් ඒ තමන්ගේම අත්තක් කපලා ඒකේ පොරොට මිට ගහලා ඒ පොරොවෙන්ම තමන්ම කැපුවත් ගහක් කවදාකවත් නැහනේ වෛර කරන්නේ. ඉතින් එතකොට අපි මේ සවිඥානික කයක ඉඳලා සමනක කයක ඉඳලා අවිඥානික මනසක් නැති ගහක් ගලක් බවට පත් වීමක් මේ වෙන්නේ. හැබැයි ඒක ගහට ගලට වැඩිය දන්නවා මම මේක ප්‍රයත්නෙන් කරපු එකක් ප්‍රතිපදාවෙන් ගත් එකක් කෙලස් කැපීමක් කියලා. මොකද අපි අර ප්‍රතික්‍රියා කරන තැන ඉඳලා මෙතෙන් ආව පාර වසන් ගන්න බෑනේ අපි. අපි දන්නවනේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන්. ඊට පස්සේ අපිට පුළුවන් ගහක් ගලක් වගේ ඉන්න. හැබැයි දන්නව ගහකට රටේදී මම වෙනස්. මොකද ගහකට ගන්න ප්‍රතික්‍රියා කරන්න බෑ. ඒ තියෙන උපේක්ෂාව අඥාන උපේක්ෂාව. මට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ප්‍රතික්‍රියා කරලා මම අවුල් කරගෙනක් තියෙනවා කෙලස් ඇති කරගෙනක් තියෙනවා නමුත් මේ අවුරුදු ගාණක් ඇතුළත වැඩ කරලා මම ළඟ එන කෙලස් ප්‍රමාණය අඩු වෙනවා නැත්තම් තේරෙන්න පටන් ගන්නවා මේක කොහොමද මේ බ්‍රේක් එක ක්ලච් එක වැඩ කරන්නේ කියලා ස්වාමීන් වහන්සේ වට දැන් ඒ වෙලාවට හිතෙන්නේ මේක ධාතු කොටස් හතරකින් හැදෙන රූපයක් නෙමෙයි එහෙමත් හේතු ගන්න එහෙමත් හේතු ගන්න ගන්න වෙනවනම් තාම මේ බබාට කිරි ඉල්ලනවා අපිට මට හේතු ගෙනද ගන්නන්න ඕනේ. ඇයි මෙහෙම කරන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඔකට යන්න අරින්න අන්තිමට කේස් ගන්න නැහැ උතන. කියන්න දෙයක්වත් නැහැ ඔප්පු කරන්න දෙයක්වත් නැහැ මොකටද සාධාරණීකරණය කරන්නේ තමයි දැන් අවසාන ඵලේ බාර අරගෙන ඉවරනේ අවසාන ඵලේ බාරගත්ත නම් මේ අනික් කෙනෙකුට උත්තර දෙන්න ඕනේ මේ මනස ඉස්සර මට තරහ යනවා දැන් තරහ යන්නේ නැහැ කියලා මොකටද කාටවත් කාටවත් උත්තර දෙන්න මොකටේ ඒකත් නැති වෙනවා ඒකත් නැති වුණාට පස්සේ අපි වැටෙනවා දැනකට පුත්තජනෙක් එක්ක කතා කරගන්න බැරුව යනවා ඒ මනසේ කතා ඒ මනසේ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි වෙන්නේ මේ ශරීරය දැන් වෙන ක්‍රියාවකට යන්නේ මේ මනුස්සයා බලාපොරොත්තු වෙන්නේ මේ හැඟුම්බර ගතිය, සාහිත්‍ය ලෝලී ගතිය, సౌందර්යනේ. මේකේ సౌందර්ය නොදනිනව නෙවෙයි. දැක්කට ප්‍රතික්‍රියා නැහැ. දැක්කට ඒකට උඩපණින්නේ නැහැ. ඉතින් අන්තිමට අපිට කතා කරනවා කතා කරන තියෙන බුදු පිළිමයක් එක්ක නිකන් ගලක් ගලක් එක්ක විතරයි කතා කරන්න තියෙන්නේ. අනේ බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා දීලා කොහොමනම් අපිට sannivedana කරාද? අපි කාට හරි කියන්න හදනවයි කියලා කියන්නේ තාම අපේ හිතට සාධාරණීකරණයක් අවශ්‍යයි. කියන්නේ හිතට තව මදි. හිතට තව මේ කන්ටේන්මන්ට් එක පූර්ණත්වයේ මදි. ඒකත් කිවිල යනවා අන්තිමට. ඒකත් කිවිල යනවා. හැබැයි බුදුචානන්ස කියනවා ඒ කියන වෙලාවක් එනවා දයා අනුද්යතා නිසා. කාටරි අනුකම්පාවෙන් දයාවෙන් කවුරු හරි ඇහුවොත් දයාවෙන් අනුද්යතාවෙන් කියලා දෙනවා. මොකද මාත් හිතේ දන්නේ නැත්නම් ඉඳලානේ. මෙතෙන් ආවට පස්සේ මේ මනුස්සයා කියනවා නමුත් ඒක මේ ආඩම්බර වෙන්න මිනිස්සුන්ට එන්නෙන්න මගෙන් බනහන්න කියලා බන කතාවක් නෙවෙයි කවුරු ඇවිල්ලා આવොත් මේ මම ඔබතුමා නිකන් ගහක් ගලක් වගේ ඉන්නවා බීරියන්යට විරාගායනා කරවගේ මොනවා කිව්වත් ගණන් ගන්නෙත් නෑ හරි මේ කියලා. ඉතින් මම පැත්තකට කරලා කියනවා අනුකම්පාවෙන් ඔතන තමයි මාත් හිටියේ. ඒ දවස් දත් කඩාගත්ත මම අද පය කඩාගත්තා. දැන් මම දන්නව ක්‍රමයට ගිහිල්ලෙවල ඌව දිහා බලලා නොදැක්ක වගේ ඉන්න. ඇහුනට නෑ වුණා වගේ ඉන්න. එයාට හේතු ගන්නන්න ඕන. එයාට කරුණු දක්වන්නේ ඒ කරුණු දක්වන්නේ මාන්නෙකින්වත් තණ්හාවකින්වත් දිට්ඨියකින් නෙවෙයි දයා අනුද්යතාවයි. එහෙම නැත්නම් Tamandම තේරෙනවා මේ නිහඬ බණක් කියවෙන්නේ හැම වෙලාවෙම. අකිරියෙන් යමක් නොකර සිටීමෙන් බණ කියවෙන. කතා නොකර සිටීමෙන් හිතවිලි පහළ නොකිරීමෙන් බණක් යනවා. ඒ නිසා මේ පුද්ගලයා බුදියන් හිටියත් හැරගෙන හිටියත් ධර්මාසෙන් නැගලා බණ කිව්වත් නැත්නම් ඒ මනසගේ නිකුත් වෙන හැම කම්පන වේගයක්ම බොළොතලේ සනසනවා ගහකොළ උනස් සනසෙනවා දන්න මනුස්සයාට තේරෙනවා අනික් අතේ නැතුණත් බුද්ධ ශාසනයක් තියෙන නිසා ගරු කිරීමක් තියෙනවා ඉතින් ඒක තව දියුණු කරන්න ඕනේ මේකවත් කියා බාන්න දෙයක් නැහැ සිද්ධියක් නැහැ කේස් එකක් නැහැ නිකන් ගහක් වගේ ගලක් වගේ ඉන්න තරමට ගියාට පස්සේ තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ බන්ධනයන්ගේ වෙන් වෙන හැටි දුරස්ත වෙන හැටි විමුක්ත වෙන හැටි, ඡේ වෙලා වැය වෙලා යන හැටි ඒක හරියට කියන්නේ මෙහෙම ඇකිලිලා තිබුණ කොක්කක් දිගෑරියා වගේ. ඊට පස්සේ මේක මොනවාක් ඇකිලිලා තිබුණත් පැටලෙනවා. දිගෑරියට පස්සේ පැටලෙන්නේ නැහැ. පැටලෙන දේ කොක්කක් තිබුණත් කොක්කට කොක්ක තිබුණොත් තමයි එමෙන්නේ. මේ හැකිලි දිගෑරනවා කියලා සංයෝජන ධර්ම අඩු වෙනවා කියලා කියන්නේ සෝවන් වෙනකොට එම හැකිලි තිබුණ හැකිලි තුනක් දිගෑරෙනවා. කොක්ක නැති වෙන්නේ නැහැ. කොක්ක දිගෑරෙනවා. ඊට පස්සේ මොන කවුරු වෙලා පැටලුවත් ඒක ලෙස්සලා යනවා. ඉතුරු ඉවත් එක එක එක එක එක දිගාර දිගාර යන්න එකයි තියෙන්නේ. යකඩේට මොකුත් වෙන්නේ අර හැඩේ පොඩ්ඩක් හැකිලි හැකිලිලා තිබුණ හැකිල්ල ඍජු වෙනවා. දික්ටිචු කම වශයෙන්. ඊට පස්සේ කාටවත් පටලවා ගන්න බැරි වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරවන් සරණයි ඊයේ ඔබ වහන්සේ පරියංකයේදී ලැබෙන සමාධිය සක්මනේදී තිබේදයි බැලීමට දේශනා කළා. සවස පරයන්කේ භාවනාව ආරම්භන විටම බලවත් සමාධියක් ආවා. විනාඩි 30කින් පමණ එරියව මාරු කළා. නැගිට්ටා සමාධිය තිබුණා. සක්මන් කළා නැවත වාඩි වුණා. සති සමාධි වෙනසක් උනේ නැහැ. සවස පහට ධර්මදේශනාවට එහෙම සඳහා නැගිට අනිකුත් අවශ්‍ය කටයුතු කරගෙන ඉහළ සිට පහළට විනාඩි 10ක් පමණ ආවා. සමාධි බලය එලෙසමයි. දේශනා ශාලාවට අරුත් වාඩි වුණා. නැවත පරියංක පරියංක භාවනාව සඳහා ඔබ වහන්සේ වැඩම වීමට ටිකකට කලින් සමාධිය නැති වුණා. පරියංක පරියංකයෙන් නැගිට ඇස් ඇරිය මොහොතේ පටන් නැවත ඇස් පේවනතෝ ඇසිපිල්ලක් ඇසුනේ නැහැ. ඇවිදින විට දැනුනේ නිින්දෙන් ඇවිදිනවා වාගේ. මේ පිළිබඳ පහදා දෙන ලෙස ඉමහත් භක්තියෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සාසනික සේවය කරගෙන යාමට අවැසි සියලුම ශක්තියින් ලැබේවා. මේකෙනත් මේ විස්තරය පිළිබඳව පරියන්කේ සක්මණේ ගියා සක්මණේ පරියකට ගියාට බබා කකුල් දෙක පුරන ගත්තත් ඇඳේ පුරන ගත්තත් නැගිටවන්න නැතුව එහාට මෙහාට පුළුවන් මේ නිින්ද කඩා ගන්න නැතුව බබා එහෙම කරන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවද නැද්ද කියන ප්‍රශ්න මට අහන්න ඕන. මම දන්නේ මේ ප්‍රශ්න කරු නැවත ප්‍රශ්න කිරීමේ ඒක නිසා අර මේ ප්‍රශ්නේමයි මට අහන්න තියෙන්නේ. මේක පිටවන්ද සතුට වෙනවනම් තාම බොළඳ ගතියක් තියෙනවා අපේ. ඉස්සරහට යනකොට යනකොට ඒකත් තියෙන සතුට වෙන දෙයක් නෑ. දැන් බුදුහාමුදුර ඔප්පු කරලා පෙන්නන දෙයක් නෑනේ ප්‍රතිපදාව ගියොත් ඔච්චර තමයි. ඒ වගේම කෙලෙස් කැපුණොත් ඔච්චර තමයි. ඒක මගේ ආඩම්බරයක් නෑ. ඒක බුදුහාමුදුරන්ගේ දක්ෂකම. ඒක නිසා පේන්න පටන් ගන්නවා අපි හිතුවොත් ඔන්න බුදු භාවනා කරනකොට කැස්සා. ඔන්න කහිනකොට කැස්සට කැඩෙන සතියක් තියෙන කාට තද වෙනවා. කැස්සට කැඩෙන්නේ නැති සතියක් තියෙනවා නම් කැස්ස අම්මකෝ. නිසා මේ වේබුසෑඩෝ කියනවා කාට හරි කැත්තට සද්ද කැඩෙනවා නම් එමන්ෂා කල්පනා කරන්නයි කියලා මට තියෙන සතිය කැස්සට කැඩෙන සතියක් කියලා පොතක ලියාගන්න කියලා. ඊට කිඹිස්තර කැඩෙන සති කියලා එකක් තියෙනවා. දොර වහනකොට කැඩෙන සතිය කියලා එකක් තියෙනවා. ඉතින් එන්න එන්න එන්න එන්න වැඩ කර දිගට යනවනම් අනේ ටිකක් කල් ගියාට එහෙන ගැව්වත් සතිය කැඩෙන්නේ. එතකොට තේරෙනවා මේ කැස්සට ස්තුති වෙන්නේ නැහැ මේ වැඩි උනේ. මිනිහා කැසේ නැත්තම් දන්නේ නැහැ ඒ නිසා වෙලාවක හිතේලු අනේ මේ කැහපු මිනිහා තමයි මට මේ ප්‍රගති පරීක්ෂණයේදීලා නාකුණු දාලා තියෙන්නේ. හැබැයි ගිහිල්ලා මේ මිනිහට ස්තුති කරන තරම් මෝඩ වෙන්න එපයි කියලා ලියලා තියෙනවා. හිතෙන් ස්තුති කරන්න තියෙනවා මේ කරදර වලින් තමයි තමන්ගේ මට්ටම තේරුම් ගන්න. අන්තිමට ගියාට පස්සේ මොන සද්දයක් ආවත් ඒක ඉතින් භාවනා දියුණුව කියන්නේ. ඒ වගේ වේදනා, හිතවිලි පොඩි පොඩි ඒවා එනකොට අපි ඒවා අරියාදුර ගත්තොත්, බාධාකට ගත්තොත් කරන්න බෑ. නමුත් ඊට සටන කරගෙන කරගෙන යනකොට අපිට තේරෙන දේ තමයි ඉස්සර චෝදනා කරන දේවල් දැන් දරාගෙන ඉන්න පුළුවන්. ඒ අපේ අඥාන උපේක්ෂාව නිසාවත් බයකටවත් නොහැකියාවට නෙවෙයි. මේ සතිය දැරීමේ ශක්තිය වැඩි වෙනවා. මේක නෝන්ජල්කමක් නෙවෙයි. ආනේ මේ වෙනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ සතිය අතුයිති වේදිලා මල්පල් ගැනිලා තන වැඩගෙන එනකොට ඇතුලේ ප්‍රමෝදයක් එනවා. Tamanne පේනවා මේක මමම හම්බ කරපු දෙයක් නෙවෙයි. කවුරු කියලා දීප එකක්වත් බුදුහාමුදුරණන් කියලා දුන්න ඇත්ත. ඒක කෙරුවට හරියන්නේ නැහැනේ. දැන් හරියන සතුටක් ගන්න අන්තිමට ඒ සතුට පිළිබඳවත් අපේක්ෂාවක් නැහැ. මොකද ඒ තරම් මේක දවල්ට කෑව රැයට ගන්න ගන්න එන්න ගන්නවා ඒ සතුට. එදිට ඒකත් ගන්නක් නැහැ. නිටතරම පේන්න පටන් අර ගන්නවා. අපි මේ වාතේ ජීවත් වෙනා මේ වාතය මේ ආහාර වලට වගේ වතුර වලට වගේ සල්ලි ගන්න නැහැ. ඒක තමයි අන්ති අන්තිම වැදගත් දේ. නිකන් හම්බෙලා තියෙන්නේ. අපි අගේ කරන්නේ නැහැ. නිකන් හම්බෙන්නේ නිසා. වතුර මෙහෙදී හම්බුණා නිකන් හම්බුණාට වෙන තැනට ගිහලා බෝතල් ගානෙන් ගෙවන්න වෙනකොට අන්න වටිනාකමක් තියෙනවා. කෑම අවුන්ස ගානෙන් ගෙවන්න ඕන. ඒව අගේ කරවට මොකද මේ නිකන් හම්බ වෙන වාදේ තමයි අත්‍යන්ත වැදගත් දේ ගානක් නෑ. ඒ වගේ අන්තිමට ඉතාමත්ව ගැඹුරු සතියක්, ඉතාමත්ම ගැඹුරු පිළිච්ච ගතියක්, ඉතාමත්ම ගැඹුරු සිතේ ශාන්ත ගතියක් එනවා. දෙවේලේ තියෙනවා. ඒ ගැන එතකොට ස්තුති කරන්න දෙයක් ඇත්තේ නැහැ. එතකොට බලන්න තියෙන්නේ කරදර තියෙද්දිත් මේක තියෙනවා නම් කරදර නැතුව තියනට වැඩිය මේක උරගා බැලීමක් වෙනවා. එන්නේ එන්නේ ඒ වුණත් කියනවා සර්වචන්සේ කරදර හොයාගෙන යන්න එපා. කරදර උඹට උදව් කරાવી මේ මේ කරදර තියෙද්දි මේක හෙල්ලුම් කරන්න බෑ. උඹ ඉස්සෙල්ලා හෙල්ලුම් කෑවනම් කරදර වල දෝෂෙ නෙමෙයි උඹේ සතිය නැතිකම. උඹේ ඉවසීමේ ශක්තිය නැතිකම. උඹේ ප්‍රතිශක්තිය නැතිකම උඹේ ඉවසීමේ නැතිකම ඒකයි අපි මේ යුද ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ඉවසීමේ ශක්තිය වැඩි කරන්න ඕනේ ප්‍රතිශක්තිය දැරීමේ ශක්තිය වැඩි කරන්න ඕනේ ඒ වැඩි කරන කරගෙන යනකොට විශාල පරාසය තුළ මේ කම්ෆර්ට් සෝන් කියන එක ඒකට කියන්නේ මේ පහසු ප්‍රදේශයක් තියෙනවා නේ අපිට උෂ්ණත්වය බොහොම පටු තීරයකනේ අපිට ජීවත් වෙන්න පුළුවන් සීතල වෙච්ච ගමන් ඉන්න බෑ රත් වෙච්ච ගමන් කන්න ඉන්න බෑ නමුත් මේ මනස හදාගත්තට පස්සේ ඊට වැඩි ලොකු පරාසයක කම්ෆර්ට් සෝන් එක වැඩි වෙන්න පටන් ගන්නවා කොහේ ගියත් ඒ නිසා කියනවා පඬිතේකට විදේශයක් කියලා එකක් නැහැ කොහේ ගියත් ගෙදර තමයි එයා ගිය තැන ගෙදර වයින්නවා දකින්න හැම කෙනෙක්ම නෑ ඒක වෙනවා ඕනේ පරිසරයකට තමයි හැඩ ගැහෙන්න පුළුවන්කම් බලනවා මිසක් මේක වැරදි මේක අඩුයි මේක දීපම් මොකක්වත් නැහැ දැන් අපිට වෙලා තියෙන්නේ අපිට හරියටම අපේ ගෙතරම අපේ මැන්දිය පුදියා ගත්තා නම් නිදිකොල හරිය නැත්තම් නිදන්නේ ඒ ප්‍රමාණයට ලුණු දාන්න ඕනේ, ඒ ප්‍රමාණයේ රසණිය තියෙන්න ඕනේ, ඒ ප්‍රමාණයේ ආහාර තියෙන්න ඕනේ. ඉතින් අපි තාම පටු තීරයක කොටු වෙලා තියෙනවා. භාවනා කරනකොට කරනකොට ඕනේ පරාසයකට ඉදෙනවා. ඒ පරාසය එන්නේ මේ පුංචි පුංචි වලට සතුටු වෙච්ච හිත අන්තිමට ලොකු ලොකු ජයග්‍රහණ ලැබුණත් සතුටක් නැහැ. මේ ගේම අතාරින්නෙත් නැහැ. කරගෙන කරගෙන කර කරගෙන යන එකයි තියෙන්නේ. ඒක අන්තිමට බලන මොකක්වත් හම්බ වෙලා නැහැ. අහවල් දේ හම්බුණයි කියලා මොනම දෙයක්වත් හම්බ වෙලා නැහැ. හිතේ මෙච්චර බොලේ හැකියාවක් තිබිලා තියෙනෝනේ මම දන්නේ නැතුව හිටියනේ කියන එක විතරයි දැනෙන්නේ. කිසිම පිට දෙයක් හම්බ වෙලා නැහැ. අපි මෙතෙක් කල් තිබිලා ප්‍රයෝජන ගත්තේ නැති හරියට මැණික් කිඩමක් උඩ පෙලක් ගහගෙන මිනිහ ජීවත් වෙනකොට කවුරු ගිලගෙන යක්ෂෝතර මැණික් කිඩමක් උතර අක්කර අඩි 15ක් ඇටින් තියෙන මැණිකක් ඔන්නක පැල කඩලා දාලා වහාරපන් කිව්වට පස්සේ මේ මිනිස්සයා තමන්ගේම මැනිකමනේ කොට ගන්න. අර අත දිගල්ල පෙන්වන මිනිස්සයා කරන සත්පුරුෂ වැඩක් විතරනේ. කොට ගත්තත් නැත්නම් තු පොහසත් නෙවෙන්න පුළුවන් ඉඳලා. ආන්නේ වගේ තමයි තමයි බුදුහාමුදුරුවෝ කරන්නේ. අපි නැත්තම් අපිට ශාප කරගෙන අපි කාල කන්නේ කියලා හිතන අරක නෑ මේක නෑ කියන චාරු චුරු විතරමයි. මේක එන්න වටන් අතර වෙනවා මේක සීමාවක් නැතුව යන්න පුළුවන්. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි විදර්ශනා ඥාන යන්න පැහැදිලි කර දෙන්න යෝගාවචරයේකට විදර්ශනා ඥානයක් ලැබුණේ නම් එය යෝගාචරයාට අවබෝධ වේද ලැබූ විදර්ශනා ඥානයක් පිරිහීමට පත්විය හැකිද එසේ වන්නේ කවර පරිබෝධ නිසාද මෛත්‍රියෙන් යුතුව පැහැදිලි කර දෙනසේක්වා ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. අතන මෙහෙම දෙයක් අහන්න තියෙන අයිතියක් තියෙනවා. මොකද අපි ලොකු ශාන්තිගේ සත්‍ය විදර්ශනා විදර්ශා සත්‍ය විසුද්ධිය සහ විදර්ශනා ඥාන පොත මහසිසාරගේ පොත් විසුද්ධි මාර්ගයේ හැම එකක්ම යෝගාවචරයට පාර පෙන්නන්නේ මේ එක එකක් විසුද්ධි මාර්ගයෙන් හෝ විසුද්ධියක් ඇතුළත තියෙන පුංචි පුංචි ඥාන මාර්ගයෙන් මොකද ඒක කෙනෙකුට අර පඩිපෙලක නගිනා වගේ ලොකු මේ ප්‍රගතිය මනින්න පුළුවන් ක්‍රමයක් වෙලා තියෙනවා. ඒ නිසා ඒක තේරවාදයේ තියෙන මේ දක්ෂ දෙයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ හුඟ දෙයකට ඔය කියන හුඟ දෙයකට මුල්ලෙච්ච මහසිසාරට ස්වාමීන් වහන්සේ මේක ඉස්ලාම එලි දක්වන වෙලාවේදී මහසිසාරට ස්වාමීන් වහන්සේ කියලා තිනවා මේක භාවනා නොකරපු කෙනෙකුට දුන්නොත් මෙයා අපේක්ෂා කරන්න පටන් ගන්න නිසා මෙයාගේ භාවනාව කැඩෙන්න ඉඩ තියෙනවා. දැන් මම ඉන්නේ මෙතන මම මෙතෙන්ට යන්න ඕන කියලා. මම බොරුවක ඉන්නේ. මේ නිසා ඒක දීම නිසා අවාසියට යන නිසා මේක ගුරුවත් පොතක් වශයෙන් තියන්න දෙන්න එපයි කියලා. දුන්නොත් මේ මේ අපි අඳිනවා කිව්වහම කනවා කිව්වහම සීමාවක් නැහැ. මොන මිනිහා වෙළඳ ප්‍රචාරයක් කරුවා කනවනේ. උදේ ඉඳලා හැන්දෑව වෙනකම් වෙළඳ ප්‍රචාරණේ කන්නේ බත් නෙමෙයි අපි. මොනවා හරි කුණු හරපයක් මේක හොඳයි හොඳයි හොඳයි හොඳයි කිව්වනම් මාළේ උකස් තියලා හරි ඉඩම් උකස් තියලා හරි ගිහලා කනවා. ඒක නිසා කාට හරි අන්දැව්වොත් උඹ ඉන්නේ ආව ඥානෙ කියලා අම්මද්ද බොල මට මේ බිල්ඩින් එක හෙට ගහතයි කියන. මේක නැති නිසා තමයි ඔය පණ රැකිලා තියෙන නිසා මොන්නම දෙයක්වත් නැතුණාට කිසි බාධාවක් නැහැ කියලා විතරක් මතක තියාගන්න. මේක අහන එක හොඳ නැහැ කිව්වොත් මං අපේ ලොකු සාංශ විරුද්ධ වුණා වෙනවා. මහජීදාරු විරුද්ධ වුණා වෙනවා. බුද්ධකෝදාචාර්යනාන්ති විරුද්ධ වුණා වෙනවා. නමුත් මට දැන් තේරිලා තිනවා කාට ඩිංගි කරේ ඇඳුවොත් ඒ මිනිහා මගේ ඔළුව කනවා. කරන්නේ දකින්න ඔළුව උස්සනකොට ڇප්ප වෙන්නම ගහනවා. අඟ උස්සනකොට ගහනවා කුඩු වෙන්නම ගහනවා. නෑ ඕනේ නෑ විපස්සනා ඥානයක් ඕනේ. මම දැන් මෙතන දන්නවනේ නිවන් දැක්කයි කියලා හිතාගනි. එතකොට මොකටද අතරමඟ කැලි හොයන්නේ. නිකන් හම්බෙන අරකයි හම්බලන්න ඕනේ. මම දැන් මෙතන ඉන්නවනේ නිවන කියලා ගන්න. එතකොට ඔක්කොම හම්බෙලානේ. ඒක නැතුව ඒක පැත්තක තියලා පොත් දිග අර දිග අර මනින්නයි කියලා නෑ පටන් ගත්තොත් එහෙම. ඒකේ වෙන හානිය වැඩි. අරක වැරදි කියන එක නෙමෙයි මම කියන්නේ. තමයි යම් මට්ටමකට ගියාට පස්සේ ඒක ගැලවනයිස් කරනවා වගේ ඒකට හොඳයි. කාටද කියලා දෙන්න ඉස්සලා දැනගෙන තියෙන්න ඕනේ. භාවනා කරන කාලේ අත්‍යවශ්‍ය නැහැ ඒක. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී ඇතැම් අවස්ථාවලදී අපමාද සූත්‍රයේ ඇසුර ලබාගෙන කටයුතු කළෙමි. විශේෂයෙන් අපමාද සූත්‍ර දේශනාවේ 15 වන දේශනාව තුළින් භාවනාවේ ප්‍රමාදයට පිළිතුරු සපයාගත හැකි විය. එෙහිදී ධම්ම වවත්තානේ භාවනාවේදී උදාවන සිතුවිලි ජය ගැනීමට යොදාගතිමි. එසේම ස්වාමින් වහන්සේ දිගින් දිගටම භාවනාව සඳහා එවැනි මඟ පෙන්වා දෙන දේශනා කීපයක් නම් කර දෙනමින් ඉල්ලා සිටිමි. ඉතින් ඒකට උත්තර තියෙනවා ඇත්තටම මේ ඊයේ හරි ගැසලා ඉවර තුන එක්කෙනෙක් මේ මෙතෙක් කරපු එක එක තැන් වල කරන රිට්‍රීට් 181 තොරතුරු ඔක්කොම දාලා ඒ කියන්නේ මේ ධම්මජීව හාමුදුරුව කරපුවා විතරක් ඔක්කොම වෙබ් වෙබ්සයිට් එකට දාලා හදලා තියෙනවා ඉතින් ලෝකේ ඔක්කොටම ඇරියට පස්සේ ඒක ගොනු කරපේ කරනට බොහොම ස්තුති කරලා තිබුණා ඒ නිසා කාට හරි අවශ්‍ය නම් ඒ ඕනෙම එකට යන්න පුළුවන් මට පේන විදිහට සූත්‍ර දෙක කිසි වෙනසක් නැහැ කොයි එකෙත් එකමයි කියන්නේ මේකට එනවා නිතරම වගේ අර මේ ප්‍රොෆෙසර් කෙනෙක් එයා කියනවා නේ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඒක ළමයි කීතල ඉස්කෝලේ මේ රචනයක් ලියන්න කිව්වහම කොහෙන් ගියත් මැක්ක ගැනලු කියන්නේ. මොනවා කිව්වත් මැක්ක ගිහලා ඉතින් දවසකට මාළුවෙක් ගැන කියන්නේ කියලා. ඊට පස්සේ කොට මාළුවා ජලයේ ජීවත් වෙන සතෙකි උගේ ඇඟේ මැක්කෝ නැත. හිටියොත් මැක්ක මෙහෙමයි කියලා ඊට පස්සේ රචන ලියුවා. ඊට පස්සේ කොට පොල් ගහ ගැන ලියන්නේ. ඊට පස්සේ කොට පොල් ගහ පොල් ගහ තාල වර්ගයට ඇති ගසකි. ඊයට බල්ලෙක් නිදයි. බල්ලගේ ඇති මැක්කෙක් ඇත. ඊට පස්සේ මැක්ක ගැන කියනවා. ඒගොල්ලෝ ඔබ වහන්සේ කොහෙන් ගියත් මේ මැක්කගෙන විතරයි ඔබ වහන්සේගේ බණ වලක් තියෙන්නේ. කොයි සූත්‍රයෙන් පටන් ගත්තත් එකමයි කියන්නේ. ඉතින් ඒ නිසා අප්‍රමාද සූත්‍රනේ කොයි සූත්‍රය ඇහුවත් ඒ කියවෙන දේ එකයි. ඒ නිසා ඒක විවිධ පැති වලින් අහනකොට සර්වචන්සේ දේශනා කරනවා මේ වදයක් හටගෙන කොයි යතින් කාලා බැලුවත් එකම රසේ මදුපින්ඩියා පින්ඩකයක් කියලා. ඉතින් ඒ නිසා මේ මම අර දුන්නේ අර වෙබ්සයිට් එකට යන්න ඕන. නැත්නම් අරුණ මාත්‍යාගේ ධම්සර වෙබ්සයිට් එකේ තියෙනවා. එහෙම නැත්නම් නිසන් වණේකේ ළඟදී ඔය ඔක්කොම දමාවි දැන්න සෑහෙන්න තියෙනවා. ඊට අමතරව මෙහෙම තව ඉල්ලීමක් කරලා තියෙන නැත්නම් සත්කාරයක් තියෙනවා. ඕනම කෙනෙකුට මේ මතෙන් අහගන්න මොනවද අපි ළඟ තියෙන්නේ කියලා. ඒකේ මෙන්න මේ මේ CD තුනක් අපිට ඕනෑ කිව්වොත් එයාට හදලා තැපෑලෙම එවන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් එහෙම කාට හරි අවශ්‍ය නම් මේ මොකද්ද කියලා මගෙන් අහන්නේ මම ඒකට උත්තර නෙවෙයි දෙන්නේ. ගොඩක් කියනවා. ගොඩක් තියෙනක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔව් ඒක නිසා අනික කර දන්නේ නැති නිසා මම මේ කියන්නේ. එතකොට මේ පාසක මාත්‍ය අල්ල ගන්න පුළුවන් එකට කාන්ති දන්න නැත්නම් කාන්ති අල්ල ගන්න නැත්නම් ડોક્ટર රගුණාදන් අල්ල ගන්න. හැබැයි ඒගොල්ලන් කිව්වොත් මට මේ ටික ලැබෙන්න ඕනේ කියලා. රජේ හිටියන රජිකෙන් කරෙන්න ඕනේ. ඒකට හේතුව සමහරට කම්පියුටර්ස් නැහැ, ඊමේල් නැහැ, වෙබ්සයිට්ස් නැහැ. ඒකෝට කරන්න බෑනේ. ඒකෝට කරන්නේ CD එකක් හදලා දෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ CD play කරන්න CD players. ඉතින් ඒක අපිට ඇත්තටම කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඒ මට්ටම තියෙනවා. ඉතින් ඒ නිසා කාටරි අවශ්‍ය නම් මොනම එකක්වත් පස්සට දාන්න බෑ. හැම සූත්‍රිකම සර්වඥ දේශේ සූත්‍ර ඔක්කොගෙම එකම රසය තියෙන්නේ. ධම්ම රසය විතරයි. ඒ නිසා මේ වැඩියෙන් ඇහුවට කම නැහැ. භාවනා කරන වෙලාව උවට ගන්නපා වෙලා. 12 දොනට ගියාට පස්සේ ඒ ටික කරන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔය මන්දී පුත්‍ර ටික තමයි මට දෙන්න තියෙන්නේ. අවසාන ලිඛිත ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මම ආනාපානය දෙස බලා සිටීමයි කරන්නේ. කීපදිනක් භාවනා කරමින් සිටින විට වෙනත් කතාවක් කිරීමට යාමේදී එකවරම දිග හුස්මක් ගැනීමට සිදුවේ. කතා කිරීමේද වෙහෙස බවක් තේරේ. කතා නොකර සිටීම විවේක බව හැඟේ. එකවර යමක් කෙනෙකුට කෙනෙකු ඇසුහොත් හෝ සිතා කතා කිරීමට හෝ යාමේදී එකවර වෙවිලීමක් ඇවිත් දිග හුස්මක් ගැන ටික වේලාවකින් නැති වී යයි. මෙසේ වෙවිලීමක් මතුවීම කයට අපහසුතාවයක් නොමැති වුවත් පිරිසක් ඉදිරියේදී ඒ අපහසුතාවයක් වේ. මේ தත්ත්වය ඇතිවන්නේ වෙහෙස ගතිය, හුස්ම රැල්ලේ වේගය, හුස්ම වැටීමේ වේගය අඩුවන නිසාද පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි. කොයි වෙලාවක හරි එක ඉරියව්වක එක ක්‍රියාවක ඉඳලා තව එකකට මාරු වෙනවා කියන එක මොලේ ක්‍රියාකාරකම් වල විශාල සම්බන්ධීකරණය කියන්නේ හරියට මේ කෝච්චි පාරක වෙන යන ලයින් එකකින් තව තැනකට කෝච්චිය ෂන්ට් කරනවා වගේ නෑ කෝච්චිය හරවලා දෙනවා වගේ එන්ජින් එකත් බ්ලාස්ට් වෙන්න ඕනේ පීලත් මාරු කරලා දෙන්න ඕනේ ඒ වගේ තමයි මාරු වෙන එක ඉතින් ඒ ඒ වෙහෙස තමයි කාමච්ඡන්දය කියන්නේ අපි වැඩි කරන්නේ වර්ණ ಜಾති මාරු කරනවා ශබ්ද ಜಾති මාරු කරනවා ගන්ධ ಜಾති රස ಜಾති පහස ಜಾති ඉතින් බොහොම ඉක්මනට ණය වයසට යනවා අපි එක අවශ්‍ය කරන මූලික පදනම් මත මූලික අවශ්‍යතාවයන් මත ඉඳගෙන ලද දේන් සතුටට ගතියට ආවනම් අර අනවශ්‍ය විදියට ලයින් මාරු කරන්න යන එක වෙහෙස අඩුයි. නැත්තම් අපි කිව්වොත් රිලේ රේස් එකදී බැටන් එක මාරු කර කර හතර දිනක් දානවා දුවනවා වෙනුවට එක්කෙනෙක්ම දුවනවා නම් ඊට ඉස්සෙල්ලා ඉවර කරන්න පුළුවන් රිලේ එකට. නමුත් බැටන් මාරු කරනකොට ජොලියක් තියෙනවා, ගේමක් තියෙනවා. නමුත් ඒක තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට එක වචනයක් බින්දින්න උනාට පස්සේ කතා කරන්න උනාට පස්සේ ඒ තේනක පුදුමාකාර ශක්ති දහනයක් සිද්ධ වෙනවා. ඒක ලෝකෙ පිළිගත් බවට සාක්ෂියක් තමයි කයිමහන්සිලා වැඩ කරන මිනිස්සේ දවසට පැය 8ක් වැඩ කරනවා. කතා කරලා රසා කරන ගුරුවරෙක් පැය 5යි වැඩ කරනවා. පැය 5 කතා කරුවාට පස්සේ යාට පැය ගානක විවේකයක් ඕනේ. මොකද ඒ කතා කරනවා කියන එක අපේ චරණයට බොහොම වෙහෙස වැඩක්. නමුත් සමහරෙකුට කතා නොකර ඉන්න බෑ. මේ කාමච්ඡන්දේ තියෙන ආසාව. ජීන්සයික කතාවකට එක වචනයක් බින්දිනවා කියලා කියන්නේ අතූලක ඉඳලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා ඇවිල්ලා මේ විතක්ක ਵਿਚාර විතක්ක විපහාර වශයෙන් ඇවිල්ලා උගුර හරහා මේ යන වැඩපිළිවෙලක්. ඉතින් මේ වචනයක් බවට පත් වෙනකොට ඒ යට තියෙන ක්‍රියාවලිය හරහා කර්ම ටික රැස්සලා ඉවරයි. නිසා කතා කරන්න හිතුණත් කතා නොකර ඉන්නකොට තේරෙනවා ඒ හිතෙන් හිතට ගණතුණු එතකොට වෙලා. ලොකුසාන චීන කාලේ කියනවා යම් කිසි කෙනෙක් දැන් ඉදිරිපත් වෙන එකනට බණින්න හිතාන ඉන්නවා. ඉදිරිපත් වෙනට ස්තුති කරන්න හිතාන ඉන්නවා කියලා. ඒකේ වචනේ බින්දෙන්නේ ඉස්සරලා යාගේ හිතවිලි සකස් වෙන හැටි තමයි දිබ්බසෝත ඥානෙට ඇහෙන්නේ. වචනේ බින්දෙන්නේ ඉස්සලා දිබ්බසෝත ඥානෙ කියන එක දන්න මෙයා කියන්න දන්න මේක තමයි කියලා. ඒ වචනේ බිඳීම සිද්ධ වෙන්නේ අර ඇතුලේ ඇති වෙච්ච ක්‍රියාවලිය තුවක්කොට ඔක්කොම එල්ල කරලා සේෆ්ටි කච් එකත් ගලවලා කොකා ගසන එක විතරයි. එල්ල කරනකොටම වැඩේ වෙලා ඉවරයි. ඒ නිසා ඒකේ අපහසුකම පේනවා. කතා නොකර ඉන්න එක උගව දෙනකොට හිර දඬුවමක් වගේ. මිනිචායේ බුරු පණිතරාමේදී දාලා තියෙනවා කතාව කෙටි කරන්නයි කියලා. ඉතින් මට හිතුණා ඇයි කතා නොකර ඉන්න කියලා දාන්න කියලා. කතා නොකර හිටියොත් දවස් 7ක් මම හිතනවා පිස්සු ඇදී කියලා. ඒ තරම්ම කතා කරලා අපි කතා නොකර හිටියොත් පිස්සු ඇදෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක අඩු කරන්න පුළුවන් තරම් අඩු කරන්න. මොකද ඒකේ වෙහෙස කරගතිය කතා කරනකොට වෙහෙස කරගතිය හොඳට තේනවා විවේක මනස දන්න කෙනාට. කොච්චර ලේසි වැඩක්ද එහෙම කතා නොකර ඉන්නේ කියලා. ඒ හුඟ දෙනෙක් හිතන්නේ වෙන්නේ අපිට විතරයි කතා කරන්න පුළුවන් සත්තුන්ට කතා කරන්නත් බෑ. ඒක නිසා ඉන්නකම් පුළුවන් තරම් කතා කරලා රේඩියෝ දෙක තුනක් හරි කමන්නේ දාගෙන කන් දෙකටමත් දාගෙන පුළුවන් නම් වෙනත් ඒවා දාගෙන ඒක පුළුවන් තරම් පුරවගෙන තියාගන්න කියලා. බැතින් ආවුසකෙටි වෙනවා කියලා කියන්න පුළුවන්. කතාවෙන්මයි හොඳට මතක තියාගන්න. කයෙන් අකුසල ධාති තුනයි තියෙන්නේ හිතෙන් අකුසල ධාති තුනයි තියෙන්නේ හතරක්ම තියෙන කතාව. අද අපායේ ඉන්න ගානේ 99%ක්ම කතාව නිසායි කියලා තියෙන. අත්තු මරණ නිසාම නෙවෙයි. කාමීත්‍යාචාරය නිසාම නෙවෙයි. හොරකම නිසාම නෙවෙයි. බොරුවයි කියලාමයි හිස්සචන පරිසචන. ඒ නිසා මේ ටික නතර කරගන්න පුළුවන් වුණොත් මම මෙහෙම කියන්නම්කෝ. ඔයගොල්ලෝ මේ වගේ ඉන්නවට gedara මිනිස්සු කොච්චර සතුටින් ඉනවද කියලා දන්නවද? හරිම බයයි මේ කට්ටිය ඉවරලා ගෙදර යන දවසට. ඇයි මේ මල්ල පිටින් ගෙනියලා දිගහැරියට පස්සේ අර මිනිස්සු අර තම්බගෙන බතක් කියලා දෙල්කටයක් කොසටයක් තම්බන කාකා හිරපෙකත් ඉවරයි. ඒ මිනිස්සු මට මේ මේ නොකිය කියලා වෙනවා සාංශ දිග රිට්‍රීට් ඕගනයිස් කරන්න එක දිගට මෙතන යන්න ඉස්සලා සෝර අඬාඬා මට ස්තුති කරනවානේ. යගේ 10 ගුණයක් ස්තුති කරනවා ගෙදර ඉන්න කට්ටිය. අනේ ස්වාමීන් වහන්සේ කරන පින්කමේ රංග දන්නවා නම් ඔබ වහන්සේ 50කට නෙවෙයි 100කට භාවනා කරයි සාංශ 10 10 නෙවෙයි 20කට කරයි සාංශ මේ මේ බෙලි කටවලු ටික ගෙදර තිබ්බනම් කච කච කච කච ගාලා ගෙදර එක්කෙකුට ඉන්න දෙන්නේ නැහැ. එචම සෑහෙන්න පින් කරන කෙනෙක්. මේ ගෙනලා තියාන ඉන්නවට. ඈ අර ඒ ඒ කරන ගෙදර පිස්සුගේ කැමැත්ත ඉඳා. ගෙදර පිස්සු ඒ තරමට කැමැති මේ නාකිය මැරෙන්නෙත් නැහැ, දහහක වෙන්නෙත් නැහැ කියලා ඉන්නේ. ඒ නිසා මං කරන්න දන්නේ මේක 100කට තියන්න හදන දැන් ලොක් කරන්න හදන. එසට මයිට් වැඩි ස්තුති කරයි මයිට් වැඩි මිනිස්සු සල්ලි දෙයි මිනිස්සරි කියાવી ලොකු ස්වාමීන් වහන්සේ කරන්නේ එසේම එසේ පිංකමක් නෙවෙයි. මොකද මේ බෙලිකටු මල්ල ගෙදර තිබ්බනම් කච කච කච කච කච කච ගාලා ඉවරයක්ම නැහැ. ඒක නිසා මේ දෙයියෝ දීපු කට නැත්තම් මනුස්සයද විතරයි මේක තියෙන්නේ. ඔය කතා නොකර ඉන්නවනම් බුදුම් මේ කියලා වැඩක් නැහැ ඒකේ. වටිනාකම. අපි එකවරම නැතර කරන්න ගිහිල්ලා මැරෙයි කියලා බයත් මට තියෙනවා. එකවරම නැතර කර පිටුව දෙයි කියලා. උඹේ උද භාවනා කරනකොට පිටිම යට යට තට්ටුවේ ඉන්නවා. ඉතින් එන කුටු කුටු කුටු ගාලා එක එකනා එක එකනා නිකාර කෝපි දෙන්නේ එකසිච්චාම ස්පර්ශ කොඩි පොඩි කතාවක් කියන්නේ. ඒකේ කුසු කුසු ගන්නවා ඇයි නැති. ඒක එහෙමනම් මෙහෙ කොහොම ඇද්ද කියලා මට හිතෙනවා. <laughs> මේක හොඳ එක නෙතියේ. අර විරිමි. පිරිමිත් එහෙමනම් මේ පැත්ත ගැන කියලා වැඩක්. ඉතින් සමහරව චෝදනා කරනවා මට හිතෙනවා අනේ චෝදනා කරලා බේරන්න පුළුවන් නම් ඒකත් ඒකත් ලොකු දෙයක්. එන්සාවාන ලොක් ඉස්සරහට කරන ලොකුම ජයග්‍රහණ නැතිල ඉස්සරහනේ ලොකුම ළඟාවීම තමයි මේ රිට්‍රීට් එක වෙලාදී කතා නොකර ඉන්න ප්‍රදේශෙත් විතරමයි මම මනින්නේ වෙන්න මොකකින්වත් මනින්නේ රිට්‍රීට් එකේදී කවුරු හරි කතා නොකර ඉන්නවනේ ඉතින් පැහැදිලිවම භාවනා ප්‍රතිඵලයක් ඉතින් ඒ නිසා ඒ ආචාර්ය බ්‍රහ්ම බ්‍රහ්මන් සාම්ත්‍රංගෙන් අහලා තිබුණා මේ ඒක කියනකොට ඔයගොල්ලෝ පටලවා ගන්න ඉඳන්නේ මම ඇයි මේ ඇද ඇද කියන්නේ කියලා. ස්වාමීන් වහන්සේ කවුරු හරි රහත් උනායි කියලා තේරුම් ගන්න කොහොමද කියලා. ප්‍රශ්න අහන්නයි කිව්වා එතකොට. එයාට එයා දන්නවා මං ගියා ආල්ට්‍රික් දෙකුත් නැහැ, කියා පාට දෙකුත් නැහැ කරපණ ඉන්නවා. ඒත් ඒ ස්වාමීන් වහන්සේ තරියට ওই ප්‍රශ්න උත්තර වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනවා. නානා විදිහට ප්‍රශ්න ස්වරූපයෙන් අපි මේ කතාව ක්‍රියාත්මක කරනවා. මම මේ ප්‍රශ්න අහනකොට තරහට කතා කරනවා නෙවෙයි. මේ අහපු ප්‍රශ්නෙට අදාළව කියන්නේ කවදා හරි බලන්න අපිට මුවින් නොබෙන ඉන්න පුළුවන් වුණා නම් කෙලෙස් වලින් 140ක් නිකම්ම කැපිලා. අපේ අතින් කයෙන් එච්චරම අකුසල් සිදු වෙන්නේ මම සන්තෝෂ වෙනවා. ඔය රහත් වෙච්ච නැති කෙනෙක් තමයි කතා කරන්නේ. ඒ නිසා සීල දෙනාව රහත් වෙන්න පුළුවන් නම් මොකක්වත් මේ ගස් කල්ල වගේ ලක්ෂයක් හිටියට ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ වගේ කට්ටිය ඉන්නවනම් එක සැරේට භාවනාවට ලක්ෂයක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. කතා කරන දෙන්නෙක් ඇති. අර ලක්ෂමේ වනාස්ති කරනවා. ඒ නිසා කොච්චර කාලයක් යනවද බලන්න ඒ වගේ වාතාවරණයක් හදාගන්න. කතා කරන කිච්චර නරක දෙයක් නිසා නෙමෙයි මේ කියන්නේ. ඒකෙන් පෙන්වන ආදර්ශය. ඒ නිසා බුදු පන්සිංශාන්ත කතා කරන්න එපයි කියලා නෑ. two two pio කතාව කෙටි කරන්න කියලා තමයි ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ. ඒ නිසා කෙටි කරන ක්‍රමයේ කරගෙන යන්න කොච්චර අමාරුද කියලා තේරෙයි. ඒච්චර හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒක නිසා සියලු දෙනාම සියලු දෙනාගේම විවේකේ බලන්න වචිත බිනින්න වෙච්චාම තියෙන වෙහෙස එනික උසාවියකට උත්තර දෙන්න හදනකොට වගේ හුදුවට භවනා හිත තැම්පත් වුණාට පස්සේ තේනවා ඒකට අපි හිතවලට ගොඩාක් ශක්තිය වැයෙනවා ඒ වගේම ගොඩාක් සංස්කාර රැස් වෙනවා ඒ නිසා පුළුවන් තරම් නිස්සද්ද වෙනකොට පුත්‍රජානන්සිට නවආරාදී බුදුගුණෝලේ කියවෙන්නේ නැහැ බුදුරජාණන්ට මුනි කියන නමක් කියනවා. මුනි කියන්නේ වචන බින්දින්නේ මියුට්. බලාගෙන ඉන්න අවශ්‍යක අවශ්‍යතාවයක් නැත්තම් කතා කරන්නේ නැහැ. ඒ තරහ නිසා නෙවෙයි. ආර්ය තුෂ්ණී භාවය නිසා. හොඳයි අපි පැයකට පොඩ්ඩක් වෙලා වැඩිපුර කාලය අරගෙන තිනවා. අපි එනම් මෙතන ඉඳලා වෙලාව ගන්නවා සක්මන් භාවනාව සඳහා. අපි තුනට නැවත රැස් වෙනවා පරයන්ක භාවනාවකට. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.